ආයිබෝවන් තෙරුවන් සරණයි. සුපුරුදු ලෙන්ගතුකමින්ම ඔබව අපි පිළිගනු ලබනවා ඔබගේ අපගේ සුපුරුදු වැඩසටහනට. මෙතෙක් එන ගමන් මගේදී අපි මේ සාකච්ඡා කරගෙන එනු ලබන දහම් සාකච්ඡා මේ වැඩසටහනේ තවත් එක් අදියරක් ඔබ වෙත ඉදිරිපත් කිරීමේ අරමුණින්. සුපින්වතුනි ඔබ හොඳාකාරවම දන්නවා අපගේ මෙම වැඩසටහනේ අරමුණ අපිට හිටපු මහා අමිල සංඝරත්නයක් වන අතිපූජනීය මහාචාර්ය රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ විසින් රචනා කරනු ලබන දහම් ග්‍රන්ථ උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් වන අතිපූජනීය අපගේ කුකුල්පනේ සුදස්සී නායක ස්වාමින් වහන්සේ අතින් විග්‍රහ කර ගැනීමක් විවරණය කර ගැනීමක් ලෙසයි අප මේ වැඩසටහන සිදු කරමින් පවතින්නේ. මේ වැඩසටහන් මාලාවේදී අපි මහානායක ස්වාමින් වහන්සේගේ ධර්ම ග්‍රන්ථ කීපයක්ම සාකච්ඡා කොට අවසන් කර තිබෙනවා. මේ වන විට ඔබ හොඳාකාරවම දන්නවා අපි සාකච්ඡාවට භාජනය කරමින් පවතින්නේ මහානායක ස්වාමින් වහන්සේගේ ධර්ම විනිශ්චය කියන පුස්තකය. ඉතින් වෙනදා වගේම සියස මැදිරි සංකීර්ණයේට අපට මේ දහම් කාරණා පහදා දීමට අප කෙරෙහි අනුකම්පාවෙන් අපගේ දේශකයන් වහන්සේ වැඩමවා වදාරා සිටිනවා. අපි ප්‍රථමයෙන් උන්වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබමු. නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි නායක ස්වාමින් වහන්සේ අවසරයි අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව අපි මේ වැඩසටහනට පිළිගනු ලබනවා. සුපින්වතුනේ පහුගිය වැඩසටහන් මාලාවලින් අපි සාකච්ඡා කරා මේ චෛත්‍ය වර්ගයන් සම්බන්ධව ශාරීරික ධාතු නිදහන් කිරීමෙන් ඇති කරන චෛත්‍ය පාරිභෝගික ධාතුන් වහන්සේලා නිදන් කිරීමෙන් ඇතිවන චෛත්‍ය සහ බුදුරජාණන් වහන්සේ උදෙසා ඇති කරනු ලබන උද්දේශික චෛත්‍ය සම්බන්ධව මේ චෛත්‍ය සම්බන්ධව සාකච්ඡා කිරීමෙන් පසුව මට අවසර අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ වෙත යොමු වෙන්න සිතෙනවා මෙන්න මේ ආකාරයට අපේ ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ පහුගිය වැඩසටහන් වලදී අපිට මනාව පැහැදිලි කරලා දුන්නා මේ චෛත්‍යයන් කවරේද ඒ වාගේ තියෙන ගුණයන් කෙසේද ඒවට අපි කොහොමද පොදු සත්කාර කරන්න ඕනේ කියලා. අපේ ස්වාමීන් වහන්සේ දැන් යමෙකුට හිතෙනකොට මේ පාරිභෝගික චෛත්‍ය, උද්දේශික චෛත්‍ය, ශාරීරික චෛත්‍ය තුලින් මේ ශාරීරික චෛත්‍ය කියන දේ ගත්තොත් එතකොට තථාගතයන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා නිදන් කිරීමෙන් තමයි මේවා නිර්මාණය කරන්නේ. අපේ ස්වාමීන් වහන්සේ මේ ධාතුන් වහන්සේලා හැඳින ගැනීමේදී මේවා යම්කිසි පාතිහාරයක් කරනවාද? මේවා කොයි විදිහටද අපි හඳුනා ගන්න ඕනේ? මම ඒකෙන් ඔබ වහන්සේට මේ සාකච්ඡාව ආරම්භ කිරීමට කැමැති අවසරය අපේ ස්වාමීන් වහන්සේ. දරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපේ සුපුරුදු පරිදි මේ සාකච්ඡාව ධර්ම විනිශ්චය ධර්ම ග්‍රන්ථයේ මූලික කොටගෙන ඉදිරියට යන දිගුවක් හැටියට ආරම්භ කරන්නේ. අද දවසේ මුලින්ම අරවින්ද මහත්මයා යොමු කළ මේ ප්‍රශ්නය ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද සමාජයේ හුඟක් වෙලාවට අරවින්ද මහත්මයා මේ ගිහි පැවිදි දෙපිරිස අතර මේ ධාතුන් වහන්සේලාගේ ප්‍රාතිහාර්යයන් පිළිබඳව නිතර නිතර කතා බහ කරනවා. එහෙමයි. එතකොට දැන් දලදා වහන්සේ සම්බන්ධව කතා කරනකොට දලදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමේදී වර්ෂාව ඇතිවීම එතකොට ඒ දලදා වහන්සේ පිළිබඳව යම්කිසි අයථා විදිහට ක්‍රියාත්මක වෙනකොට මහා ගම් වතුර ඇතිවීම අවස්ථා වගේ දේවල් ඉතිහාසයේ කතා බහ කරනවා. ඒ වගේම තවත් විවිධ අවස්ථාවන්හිදී දඩුවන්නඩිසෑයේ ධාතුන් වහන්සේලා නිදන් කරපු අවස්ථාවේ විවිධ ප්‍රාතිහාර්ය පිළිබඳව දැක්වෙනවා. ඉතින් මේ කතා ප්‍රවෘත්ති ඉතිහාසය තුලින් අහලා දැනගෙන තියෙන සදහැවතුන් හුඟක් වෙලාවට කල්පනා කරනවා මේ ਸਰවඥ ධාතුන් වහන්සේලා නම් ඒ ධාතුන් වහන්සේලා විසින් යම්කිසි ප්‍රාතිහාර්යක් දක්වන්නට ඕන කියන ආකල්පයක් ඇති කරගෙන තියෙනවා. එහෙමයි. ඉතින් මේ සම්බන්ධව අපේ රේරුකාණේ මහානායක හාමුදුරුව ධර්ම විනිශ්චය ධර්ම ග්‍රන්ථයේ 10 වෙනි ප්‍රශ්නේදී කතා කරනවා ධාතුන් වහන්සේලාය කියන්නේ පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු නොදැවි ඉතුරු වූ කොටස් වලටය. ඒවාට ධාතුය කියන්නේ දැනීමක් නැති නිසාය. සත්ව පුද්ගල භාවයක් නැති නිසාය. සත්ව පුද්ගල භාවයක් නැති ඒ ධාතුන්ට ප්‍රාතිහාර්ය දැක්වීමේ අදහසක් හෝ උත්සාහයක් හෝ කවදාවත් ඇති නොවේ. එබැවින් ධාතුන් වහන්සේලා විසින් ප්‍රාතිහාර දැක්වීමක් නොකරන බව කිව යුතුය. බුදුන් වහන්සේ විසින් උන්වහන්සේගේ 이르දි බලයෙන් මේ ධාතුන් වහන්සේලා සම්බන්ධයෙන් යම්කිසි ප්‍රාතිහාරයක් වේවායි අදිෂ්ඨාන කොට තිබුණොත් ඒ දේ සිදුවිය හැකිය. මිනිසුන්ගේ ශ්‍රද්ධාව දියුණු කිරීම පිණිස සමහර විට දෙවියන් විසින් ධාතුන්ගේ ප්‍රාතිහාර්ය දැක්විය හැකිය. බලවත් සදහැවතුන්ගේ අදිෂ්ඨාන සත්‍යක්‍රියාවලින්ද සමහර විට ප්‍රාතිහාර්ය සිදු විය හැකියි. එහෙමයි. එතකොට දැන් ධාතුන් වහන්සේලා සම්බන්ධව ඒ කියන්නේ ධාතුන් වහන්සේලා විසින් ප්‍රාතිහාර්ය දැක්වීමක් කෙරෙන්නේ නැහැ කියන එකයි නායක හම්බුස්තිරෝ මෙහිදී පැහැදිලි කරන්නේ. එහෙමයි. ඒ මොකද ධාතුන් වහන්සේලාට සිතක් ඇත්තේ නැහැ. එතකොට ඒවා ශරීරය තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ඇති උණු ඉතුරු උණු කොටස්. එහෙමයි. එතකොට ඒ අවිඥානික වස්තුවක් වන ධාතුන් වහන්සේලා ස්ව ශක්තියෙන් ප්‍රතිහාර දැක්වීමක් සිදු වෙනවයි කියලා යම් කෙනෙක් හිතනවා නම් කල්පනා කරනවා නම් ඒක දහම් කරුණු පටලවා ගැනීම නිසා ඇතිවෙන අර්බුදයක්. එතකොට නායක හඳුරු මෙහිදී පැහැදිලිව කියනවා ඒ ਸਰවඥ ධාතුන් වහන්සේලා සම්බන්ධව ප්‍රාතිහාර්යම් සිදුවීම ක්‍රම තුනකට සිද්ධ වෙන්න පුළුවන්. එහෙම. එකක් තමයි තථාගතයන් වහන්සේ විසින් යම්කිසි අදිෂ්ඨානයක් සිද්ධ කරලා තියෙනවා මේ මේ අවස්ථාවේදී මෙසේ මෙසේ සිදු එතකොට ඒ විදිහේ තථාගතයන් වහන්සේගේ අදිෂ්ඨානයන් පිළිබඳව අට කතාවල පැහැදිලි කරනවා. එතකොට ඒ බඳු අදිෂ්ඨානයන් හේතු කොටගෙන ඒ ප්‍රාතිහාර්යයන් සිද්ධ වෙන්නට පුළුවන්. දෙවන කාරණය තමයි දෙවි දේවතාවුන් විසින් යම් ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන්. ඒ දෙවියන් විසින් ප්‍රාතිහාර්ය දක්වන්නේ ඇයිද? සදහැවතුන් සදහැසිත වර්ධනය කරන්නට සහ බුදුරජාණන් වහන්සේට ලැබිය යුතු පුද සත්කාර ලැබෙන්නට සලස්වලා ඒ දෙවි දේවතාවුන් විසිනුත් යම්කිසි කුසලයක් සිදු ඒ වගේම සාසනයේ චිරස්ථිතිය සඳහා යම්කිසි යොමු කිරීමක් කරනවා. එහෙම. තුන්වෙනි කාරණය තමයි ඒ ධාතුන් වහන්සේලා සම්බන්ධව ක්‍රියාත්මක වෙන ඒ පුද්ගලයාගේ ගිහි හෝ පැවිදි හෝ ඒ ධාතුන් වහන්සේලා පිළිබඳව ප්‍රාතිහාරයක් අපේක්ෂා කරන ඒ ගිහි පැවිදි සදහැවතුන්ගේ ශ්‍රද්ධාව මත ඒ අයගේ ප්‍රාර්ථනා මත ඒ අයගේ අදිෂ්ඨානය මත ඒ අයගේ සත්‍යක්‍රියාව මත යම්කිසි ප්‍රතිහාරයක් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒතර ඔය කරුණු තුන මත තමයි යම් ප්‍රතිහාරයක් සිදු වෙන්න පුළුවන්. එහෙමයි. ඒතර තථාගතයන් වහන්සේ යම්කිසි අදිෂ්ඨානයක් කරලා තියෙනවා නම් ඒ කියන්නේ දැන් සර්වඥ ධාතුන් වහන්සේ නමක්කට හානි සිද්ධ කළොත් මෙබඳු ප්‍රතිහාරයක් විය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ එහෙම මේ පුංචි පුංචි කාරණා සම්බන්ධව අදිෂ්ඨානයන් ඇති කරන්නේ නැහැ. එහෙමයි. එතකොට ඒ බඳු අවස්ථාවලදී ප්‍රධාන වශයෙන්ම අර දෙවි දේවතාවුන්ගේ මැදිහත් වීමෙන් යම්කිසි ප්‍රාතිහාරයක් සිද්ධ වෙන්නට පුළුවන්. එතකොට ධාතු පරිණිර්වාණය පිළිබඳව කතා කරනකොට ඒ ਸਰවඥ ධාතුන් වහන්සේලා එක්තැනකට එකතු වෙලා යම්කිසි ප්‍රාතිහාරයක් දක්වන බව අට කතාවල දක්වලා තියෙනවා. එතකොට ඒවා බුද්ධ අධිෂ්ඨානයන් මත සිද්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. එහෙමයි. එතකොට එහෙම නැති අවස්ථාවන්හිදී අර සදහවත් දෙවියන් ඒ කියන්නේ දැන් අරවින්ද මහත්මයා මේ ශාසනය කියන්නේ මිනිසුන්ගේ විතරක් දෙයක් නෙමෙයි දෙවියන්ටත් අයිතියක් තියෙනවා. එහෙමයි. ඇයිද දෙවියන්ට අයිතියක් තියෙන්නේ? සත්තා දේව මනුස්සාන දෙවි මිනිසුන් දෙගොල්ලගේම ශාස්ත්‍රවරයා තමයි බුදුරජාණන්. ඒතර බුදුරජාණන් වහන්සේගේ ගෞරවය ආරක්ෂා කිරීම සදහැවතුන්ගේ සදහැසිත දියුණු කිරීම ශාසනය බොහෝ කාලයක් පැවැත්වීම කියන කාර්ය මිනිසුන් මතින් සිදු කරනවා වගේම දෙවියන්ටත් එහි විශාල කාර්යභාරයක් හිමි වෙනවා. මොකද මේ ශාසනය පවත්වනවා කියන කාර්යයේදී අපිට වැඩ දෙකක් ප්‍රධාන වශයෙන් කරන්න තියෙනවා. Tamanගේ ප්‍රතිපත්තිය මනවින් පවත්වාගෙන යාම සහ අන් අය ප්‍රතිපත්ති මාර්ගයට යොමු කිරීම. එහෙමයි. දැන් පහුගිය වැඩසටහන් වලදී අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා ආමිසය කොහොමද ප්‍රතිපත්ති මාර්ගයට යොමු වෙන්න උදව් වෙන්නේ. එහෙමයි. එතකොට ඒක ඊටාම සූක්ෂම උපායශීලී මානසික පරිවර්තනයක් එතන සිද්ධ වෙනවා ගුණාත්මක. ඉතින් ඒ බව දකින දෙවිදේවතාවෝ මේ මහජනයාගේ සිත් සතන් සද්ධාවෙන් අවදි කරන්නට. එතකොට තෙරුවන් ගරු සත්කාර කරන බුදු ගුණ සිහි කරන බුද්ධ වන්දනාවන් කරන තැනට ඒ මහ ජනතාව නැඹුරු කරන්න ඒ සඳහා මඟ පෙන්වීමක් හැටියට සමහර වෙලාවට මිනිස්සුන්ගේ පැහැදීම ප්‍රසාදය අවදි කරන්නට දෙවියන්ගේ චිත්ත අධිෂ්ඨානය හෝ දෙවියන්ගේ මැදිහත් වීම මත එක්කෝ චිත්ත අධිෂ්ඨානයෙන් කරනවා නැත්නම් කෙලින්ම දෙවි දේවතාව මැදිහත් වෙලා ඒ ධාතුන් වහන්සේලා තැන් තැන් වලින් වැඩම කරලා තැන්පත් කරනවා. එතකොට දෙවියන් අපට පේන්නේ නැති නිසා ධාතුන් වහන්සේ ඔන්න මෙතනින් මෙතනට වැඩම කළා වගේ එකක් අපට පේනවා. එතකොට මේ ධාතුන් වහන්සේලාට තනකින් තනකට යාමේ හැකියාවක් නැහැ. අර දෙවි දේවතාවු විසින් අර විදිහට ගෙනහිල්ලා තැන්පත් කරනවා. මොකටද? අර සදහැවතුන්ගේ ශ්‍රද්ධා සම්පත්තිය දියුණු කරලා ඒ අයට කුසල් දහම් සිද්ධ කරනවා. ඊළඟට දෙවනි අර්ථය තමයි දෙවියන් එහෙම කරන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේට ලැබිය යුතු හැබැයි සත්කාර සම්මාන ලැබෙන තැනට පසුබිම සැකස්. ඒතර දැන් බුදුරජාණන් වහන්සේට සත්කාර සම්මාන ලැබෙන්නේ අපි නිසා නෙමෙයි උන්වහන්සේ සසරේ රැස් කරගත් කුසල බලය නිසා. හැබැයි කුසල බලේ විපාක දෙන්නට යම්කිසි පසුබිමක් තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට ගත්තාම තථාගතයන් වහන්සේ කොතරම් ලාභී වුණත් 12 වෙනි වස් කාලේ වේරංජාවේ වස් වසලා වහන්සේට දානේ යවවල ගන්න සිද්ධ වුණා. ඒ මොකද ඒ උදා වෙච්ච පසුබිමත් එක්ක. එහෙමයි. අන්න ඒ වගේ දෙවි දේවතාවන්ටත් පුළුවන් මිනිසුන්ටත් පුළුවන් බුදුරජාණන් වහන්සේ වෙත ලැබිය යුතු සත්කාර පූජාවන් උන්වහන්සේට ලැබෙන විදිහට ඒ ਸਰවඥ ධාතුන් වහන්සේලා වඩා උචිත තැන්වල තැන්පත් කරන්න. එතකොට එක පැත්තකින් තැන්පත් කිරීම තුළ මහජනයාට කුසල් දහම් සිදු කරගන්නට අවකාශයක් සැලසෙනවා. අනිත් පැත්තෙන් සමහරලාට මහජනයා දන්නේම නැතුව ඒ ධාතුන් වහන්සේලා තැන් තැන් වලට වැඩම කරන්නට පුළුවන් දෙවි දේවතා විසින්. වන්දනාමාන ලැබෙන්නේ නැති ගරා වැටිච්ච චෛත්‍යයක් තුල වැඩ සිටින ਸਰවඥ ධාතුන් වහන්සේලා දෙවියන් විසින් පුද සත්කාර කෙරෙන තැනක කරඬුවක් ඇතුලේ ධාතු ගර්භයක් ඇතුලේ තැම්පත් කරන්න පුළුවන්. එතකොට ඒක මහජනයා දැක්කත් නොදැක්කත් දෙවියන් විසින් යම් කුසලයක් සිද්ධ කරගන්නෝ අර ධාතුන් වහන්සේලාට ලැබිය යුතු කර සත්කාර දක්වනවා. එහෙම ඊළඟට අර අපි මුලින් කිව්වා වගේ දෙවියන්ටත් යම් බර වගකීමක් තියෙනවා යුතුයකමක් තියෙනවා මේ ශාසනය පවත්වන්නට අන් අය ගුණධර්ම මාර්ගයට නැඹුරු කිරීම. ඉතින් ඒ සඳහා දෙවියන් තම තමන්ගේ ශක්ති ප්‍රමහණයෙන් සද්ධාව ප්‍රඥාව උපදවාගෙන මනුෂ්‍ය ලෝකෙන් තමන් හුරු පුරුදු කරගත්තු ගුණධර්ම පවත්වාගෙන යනවා. ඒ අතරතුරේ ශාසනයේ පැවැත්ම සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු තම තමන්ට පුළුවන් ප්‍රමාණය ඒවා සැලසුම් කරලා කලබනාකරණය කරලා ඒ තුලින් ලොකු කුසලයක් සාසනයේ චිරස්ථිතිය සඳහා දායක වෙලා දෙවියන් විසින් සිද්ධ කරනවා. එහෙමයි. ඒතර මේ විදිහට දෙවි දේවතාවුන්ගේ මැදිහත් වීම මත සිදුවෙන බොහෝ දේවල් අපට පේනෙන්නට පුළුවන්. මොකද දෙවියන් අපට පේන්නේ නැති නිසා ඒවා මේ සර්වඥ ධාතුන් වහන්සේ මෙතනින් අතන්ට වැඩි අය, එතන ධාතුන් වහන්සේලා එක නමයි වැඩ හිටියේ. දැන් 19ක් වෙලා අය. එතකොට ඒ ඒක ප්‍රාතිහාර්යයක්. ආදී වශයෙන් පෙනෙන්නට පුළුවන්. එතකොට දැන් ඔය ਸਰවඥ ධාතුන් වහන්සේ පරීක්ෂා කරන්නට කියලා යම් යම් දේවල් මිත්‍යා දෘෂ්ටිකයෙන් විසින් කරන අවස්ථාවේදී දෙවි දේවතාව මැදිහත් වෙලා ආශ්චර්ය අද්භූත ජනක විදිහට දේවල් කරන්නට. එහෙමයි. එතකොට අනිත් පැත්තෙන් මේ විශ්ව ධර්මතාවය තුළ අර ਸਰවඥ ධාතුන් වහන්සේලාට යම්කිසි හානියක් කරනකොට කාගේවත් මැදිහත් වීමක් නැති වුණත් සබාධම තුල යම්කිසි අසමතුලිත තත්වයක් ඇති වෙන්නට පුළුවන් ඒක ධම්ම නියාමයක්. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොට ආලෝක විහිදීම, ශබ්ද ඇතිවීම, භූමිකම්පා ඇතිවීම වැනි දේවල් සිද්ධ වෙනවනේ ඒවා ධර්මතානේ. ඒ වගේ ਸਰවච ධාතුන් වහන්සේලාට විඥානයක් ඇත්තේ නැහැ. ਸਰවච ධාතුන් වහන්සේලා විසින් හිතාමතා යම් ප්‍රාතිහාරයක් දක්වන්නේ නැහැ. හැබැයි තථාගතයන් වහන්සේ විසින් ගොඩනගපු යම් ශක්තියක් තවමත් මේ විශ්වය තුල ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි බුද්ධ ශක්තිය කියන්නේ වහන්සේගේ පාරමිතා ශක්තිය. ඒකට මේ ශක්තිය තියෙන තාක්කල් තමයි මේ ශාසනය පවතින්නේ. මේ ශක්තිය තියෙන නිසා තමයි අදටත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වන්දනමාන පුද සත්කාර කෙරෙන්නේ. එහෙමයි. ඒතකොට මේ ශක්තිය පවතින තාක්කල් එක්තරා ධම්ම නියාමයක් හැටියට ඒ ශක්තියට අභියෝග කරනකොට යම්කිසි සබාධමේ විෂමත්වයන් ගොඩනගෙන්න පුළුවන්. ඒ නිසා අර විදිහට ගම් වතුර ගැලීම් ආදී සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම අර වන්දනාමාන කරනකොට පුද සත්කාර කරනකොට සදහැවතුන්ගේ සද්ධාව බලවත් වීම හේතු කොටගෙන එතනත් පාරිසරික වශයෙන් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. දැන් දලදා වහන්සේ ප්‍රදර්ශනය කරනකොට වර්ෂාව ඇති වෙනවා. කියන සංකල්පයක් මිනිසුන් තුළ ඇතිලා තියෙන්නේ. ඒක නිකන් මිත්‍යා මතයක් නෙමෙයි. එහෙමයි. සැබවින්ම දැන් බරපතල විදිහට කෑවිල්ල එහෙම නැත්තම් නියඟය නිසා මිනිසුන් පීඩා විඳිනකොට දලදා වහන්සේ ප්‍රදර්ශනය කරද්දී ලක්ෂ සංඛ්‍යාත මහජනතාවගේ මනසේ බුදුරජාණන් වහන්සේ ආරම්භ කරගෙන සද්ධා සම්පන්න සිත් අවදි එහෙමයි. දෙව්මමුන්ගේ මනසේ සද්ධා සම්පන්න සිතුම් පැතුම් ඇති වෙනවා. ඒ ඇතිවීමේ ප්‍රතිඵලයක් හැටියට පරිසරයට සෞම්‍ය සිසිල් ගුණයක් මුදා හැරෙනවා. ඒ වගේම ආශ්චර්යමත් විදිහට ඒ සර්වච ධාතුන් වහන්සේලාට ඒ පුද සත්කාර කෙරෙනකොට පාරිසරික වශයෙන් අර ධම්ම නියාම වශයෙන් යම්කිසි සමතුලිත භාවයක් ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට අර මහත් නියඟය නිමා කරමින් වර්ෂාව පතිත වෙන්නට පුළුවන්. එහෙම. එතකොට මේ විදිහට සබා දහමේ ක්‍රියාවලිය මත ඒ කියන්නේ ධම්ම නියාමයේ මත ඒ වගේම දෙවි දේවතාවුන්ගේ බලපෑම මත බුද්ධ අධිෂ්ඨානය මත දේවල් සිදු වෙනවා වගේම අනිත් කාරණේ තමයි මහ ජනතාවගේ චිත්තාධිෂ්ඨානයන් මත. දැන් දුටුගැමුණු රජුරෝ ධාතුන් වහන්සේලා රුවන්වැලි සෑය තැන්පත් කරන්න ලෑස්ති වෙනකොට මේ තථාගතයන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා නම් මට ප්‍රාතිහාර්යයක් දක්වන්නට ඕන කියන චිත්ත අධිෂ්ඨානයක් ඇති එතකොට එතුමන්ගේ පුණ්‍ය බලය මත තමයි එතන ඒ අධිෂ්ඨා ඒ ඒ ආශ්චර්ය සිද්ධ වෙන්නේ. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. දැන් එවන් අවස්ථාවක සිද්ධ වෙන්නේ දෙවියන් විසින් කරන්නා වූ අධිෂ්ඨානයක්ද? ප්‍රාර්ථනාවක් එහෙම නැත්නම් මිනිසුන්ගේ අධිෂ්ඨානය. ඒ කියන්නේ දැන් නායකහට මෙතනද කියන දැන් කාරණා තුනක් මෙහි පැහැදිලි කළානේ. බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය, දෙවියන්ගේ මැදිහත් දෙවියන්ගේ අධිෂ්ඨානය හෝ ඍජුව දෙවියන් ඉදිරිපත් වෙලා ඒ ධාතුන් වහන්සේලා තැනකින් තැනකට භෞතික වශයෙන්ම ගෙනihin තැම්පත් කරන්න පුළුවන්. එහෙමයි. දැන් ඒ තැම්පත් කිරීමත් අපිට දෙවියන්ගේ ශරීරය ප්‍රකට වෙන්නේ නැති නිසා අපිට ඒක අදිෂ්ඨාන බලයෙන් සිද්ධ වුණාද සැබෑවටම ගෙනihin තැම්පත් කළාද කියන එක අපිට විශ්ය වෙන්නේ නැහැ. එහෙමයි. හැබැයි තුන්වෙනි කාරණය තමයි මහජනතාව විසින් තැනකින් තැනකට ගෙනihin තැම්පත් කරන්නටත් පුළුවන්. ඒ වගේම මහජනතාවටත් පුළුවන් මනුස්ස ලෝකේ ඉන්න බොහෝ දෙනා ඒ විදිහට වඩන ලද පුණ්‍ය ශක්තිය ඇති වඩන ලද චිත්ත ශක්තිය ඇති අය මනෝලෝ ඉන්නවා. එහෙමයි. එතකොට විශේෂයෙන් බෝසත් ආත්ම ඒ වගේම යම් සසුනක අග්‍රතනතුරු ප්‍රාර්ථනා කරගෙන යන අය ඊළඟට මේ ශාසනය රකින්නට සසරේ පොරොන්දු ඇති කරගෙන අදිෂ්ඨාන කරගෙන ඒ බඳු කුසල් කරගෙන ආපු අය එතකොට දැන් අපිට පේනවා දුටුගැමුණු රජු වගේ ගත්තාම මිහිඳු මහරහතන් වහන්සේ විසින් මෙන්න මෙතනයි අනාගතේ මහා සෑය ඉදි වෙන්නේ කියලා ස්තම්භය ශිලා ස්තම්භය පිහිටවනකොට දේවානම්පියතිස්ස රජුරුවම අහනවා ස්වාමීනි මම ඒ මහා සෑය මම හදන්නම්. එතකොට එතනදී මිහිඳු මහ රහතන් වහන්සේ කරන ප්‍රකාශනය තමයි ඔබ නෙමෙයි ඒකට සුදුස්සා. අනාගතේ එන්නේ. ඒතර තවම ඉපදිලත් නැහැ. ඉපදිලත් නැති කෙනෙකුට තමයි මේ වගකීම දරන්න සුදුසුකම තියෙන්නේ. එහෙමයි. ඉතින් ඉපදිලා නැතත් කරන්න දෙයක් නැහැ. එයා තමයි සුදුස්සා. ඒ සුදුසුකම විවිධ ක්‍රමවලින් ඇති වෙන්නට පුළුවන්. එකක් තමයි සාංශාරික වශයෙන් සම්බුද්ධ ශාසනය රකින්නට ඒ බඳු කැපකිරීම කරලා ඊළඟට මේ ශ්‍රී ලංකා දීපයේ ඒ බඳු මහා ස්තූපයක් හදලා ස්ථාපිත වෙන්නට පෙර බුදුවරුන්ගේ ශාසනවලත් ඒ බඳු දායකත්වයන් දරලා ඒකට උරුමය, ඒකට කුසල බලය, ඒකට වාසනා ගුණය තියෙන කෙනා. එතකොට අන්න ඒ වගේ විවිධ පැතිවලින් ඒ අයට සුදුසුකම් තියෙනවා. එතකොට දේවානම්පියතිස්ස කියලා කියන්නේ රජ කෙනෙක්. එහෙමයි. එතකොට එතුමාට ඒක අත ගැහුවනම් කරන්න බැරි කමක් නැහැ. මොකද දේවානම්පියතිස්ස රජතුමාගේ තියෙන පුණ්‍ය මහිමයට මේ මේ වෙරළවල් වල මණික් පහල වුණා කියලා දෙනවා අපේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ උන්වහන්සේට මේ සාසනික කටයුතු කරගන්න කියලා. නමුත් ඒ ඒ උන්වහන්සේට උනත් ඒ උනාට ඒකට සුදුසුකම සම්පූර්ණ වෙලා නැහැ නැහැ ඒ කියන්නේ මේ මේ මහා සෑය හැදීමේ උරුමය තිබුණේ සුදුසුකම තිබුණේ එතුටුගම රජු එහෙමයි ඉතින් ඒ නිසා තමයි එතුමන් පහළ වෙන ඒක ඒ වගේ මේකට සුදුසු කාලය ඒකට සුදුසු අවස්ථාව මේ සියල්ලක් එතනට බලපානවා එතකොට ඒ සියල්ල සපිරිලා සුදුසු කෙනා ඇවිල්ලා ඒ උරුමය සැකසුනේ එතනදී. එහෙමයි. ඒ නිසා එතුමන්ගේ චිත්තාදිෂ්ඨානය බොහොම බලවත්. මොකද ඒ ඒ සුදුසුකම් ටික එතන තිබුණු නිසා. එහෙමයි. ඉතින් ඒ නිසා තමයි දුටුගැමුණු රජුගේ චිත්තාදිෂ්ඨානයත් එක්කලා ඒ ප්‍රාතිහාර්යයන් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ බඳු තැන්වලදී දෙවියන්ගේ කිසිදු මැදිහත් වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. මිනිස්යාගේ චිත්තාදිෂ්ඨානයේ මත මේ බඳු දේ සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් අද අපටත් ඕන නම් එහෙම යම් යම් දේවල් අත්හදා බලන්න පුළුවන්කම තියෙනවා කුසලයට හානියක් නොවන ආකාරය. ඒ කියන්නේ අත්හදා බැලීම කියලා කියන්නේ දැන් සමහරු කරනවානේ අර ධාතුන් වහන්සේලා පරීක්ෂා කරන්න කියලා මිටියකින් තලන්න උත්සාහ කරනවා. එතකොට ධාතුන් වහන්සේලා ප්‍රාතිහාර්ය දක්වනවා නම් දැන් ප්‍රාතිහාර්යයක් පේන්න ඕන කියලා. එතකොට ප්‍රාතිහාර්ය කෙසේ වෙතත් මිටියෙන් තලන්නට සිටීම ධාතුන් වහන්සේ නම එතනම මහා අකුසලයක් කරගන්න. ඉතින් ඒ වගේ අර Tamanටත් අනතුරු සිද්ධ වෙන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණයටත් නිග්‍රහයක් සිද්ධ වෙන සබා දහමත් පොරොත්තු නොදෙන ඒ බඳු පරීක්ෂණ වලට යොමු නොවි අපට සද්ධා සම්පන්නව ප්‍රඥාවෙන් යුක්තව තම තමන්ගේ සාංශාරික ප්‍රාර්ථනා සිහි කරලා තමන්ගේ පුණ්‍ය ශක්තිය එතකොට තමන් තමන් සම්බුද්ධ ශාසනය රකින්නට කරන කැපකිරීම මේ වගේ තමන් තුළ ප්‍රතිපත්තිමය ගුණයක් තියෙනවා ඒවා සිහි කරලා අපට ඕන යම් යම් අදිෂ්ඨාන කරන්නට පුළුවන් මේ සර්වජ ධාතුන් වහන්සේ නමක්ම නම් මට ඒක පැහැදිලි කරගන්නට යම්කිසි ප්‍රාතිහාරයක් මෙතන සිද්ධ වෙන්නට ඒක ධාතුන් වහන්සේ ආකාශයට පැන නැගිලා බුදුරුවක් නැවිලා වගේ සිද්ධ නොවුනත් යමක් අපට හඳුනා ගන්නට යම්කිසි දර්ශනයක් ඒ තුලින් මතු වෙන්නට පුළුවන් අපේ අදිෂ්ඨාන බලය මත. එහෙමයි. ඉතින් ඒ හැම තැනකම යම් යම් දේවල් සිදු වෙන්නට කියලා බුදුරුව අදිෂ්ඨාන කරන්නේ නැහැ. හැබැයි දෙවි දේවතාවෝ අපේ සම්බන්ධතා මත අපි අපේ වැදගත් චරිතයක් නම් මේ ශාසනය සම්බන්ධ. අපේ සද්ධාව ආරක්ෂා කිරීම, අපේ විශ්වාසය පැවැත්වා ගැනීම, සසුනේ ඉදිරි පැවැත්මට ලොකු අනුබලයක් වෙනවා කියලා දෙවි දේවතාවෝ දකිනවනම්, ඒ බඳු අවස්ථාවල දෙවි දේවතාවෝ ඉදිරිපත් වෙන්නට පුළුවන් යම් ප්‍රාතිහාර්යයක් මතු කරන්න. ඉතින් එහෙම නැති වුණත් අපට යම්කිසි ආත්ම විශ්වාසයක් තියෙනවා නම් අපි මෙන්න මේ ප්‍රතිපත්තිය පිළිහිටියා. මේ ගුණය මම වැඩලා තියෙනවා. මම අවංකව මේ සද්ධාවෙන් මේ ශාසනය වෙනුවෙන් කැප වෙනවා. මං අනාගතේ මෙන්න මේ වගේ පැතුමක් ඇති කරගෙන යනවා. ඒක Tamanට හරියටම විශ්වාස නම් එහි පිහිටලා තියෙනවා. ඒ බඳු දේවල් අපිට එතකොට ඒකෙන් කරුණු දෙකක් පරීක්ෂා කරගන්න. එකක් තමයි මේ ਸਰවඥ ධාතුන් වහන්සේලාමද කියලා හරියට තහවුරු කරගන්න පුළුවන්. අනිත් එක තමයි තමන්ගේ ප්‍රාර්ථනා, තමන්ගේ ප්‍රතිපත්තිය, තමන්ගේ අදිෂ්ඨානය සැබවින්ම බලවත්ද කියන එකක් තමන්ට හඳුනා ගන්න. එහෙමයි. මේ දෙපැත්තම පරීක්ෂා කරන්න පුළුවන්. ඒ විදිහට තමන් ප්‍රතිපත්තිෙහි පිහිටලා මෙහි පිහිටලා ඒ බඳු දේවල් කරනවා. එහෙමයි. ඉතින් අපි කෙසේ හෝ අපි හඳුනා ගන්නට ඕන මේ එකක්වත් අර ධාතුන් වහන්සේලා විසින් දක්වන ප්‍රාතිහාරය නොවේ. ඔය ක්‍රම තුනට තමයි බඳු ප්‍රාතිහාරයන් සිදු වෙනවා නම් සිදු විය හැකියි. එහෙමයි. බොහොම හරවත් සාකච්ඡාවක ඉන්නේ. නමුත් අපි ඉක්මනින්ම ප්‍රධාන පාලක මැදිරිය හා සම්බන්ධ වෙලා ඔබ වෙත ආයෙන්න. අපි නැවත සුපුරුදු ආකාරයෙන් ඔබ වෙත සම්බන්ධ වෙනවා. අපේ ස්වාමින්වහන්සේ අපිට පැහැදිලි කරමින් සිටිනවා මේ ධාතුන් වහන්සේලා හැඳිනගන්නේ කොහොමද ඒවාගේ ප්‍රාතිහාරමය බලයක් තියනවාද කියලා. ස්වාමින්වහන්සේ දැන් අවසරයි. ඔබ වහන්සේ දැන් පැහැදිලි කරමින් ආවා මේ මේ ධාතුන් වහන්සේලා කියන්නේ මේ ධාතු ප්‍රත්‍යයෙන් හැදිච්ච දෙයක්. මේවා මේවා විසින් ධාතුන් වහන්සේලා විසින් ප්‍රාතිහාරයක් සිදු කිරීමක් සිදුවන්නේ නැහැ කියන කාරණාව. එතකොට අපේ ස්වාමින්වහන්සේ දැන් අපේ කෙනෙකුට හිතන්න පුළුවන් කොහොමද අපි ධාතුන් වහන්සේ නමක් හරියට හඳුනාගන්නේ? මේ ධාතුන් වහන්සේ නමක් හඳුනා ගැනීමට අපිට තියෙන නිර්ණායක මොනවාද? ඇත්තටම ඒක වැදගත් ප්‍රශ්නයක්. ওই ගැටලුව අපිට මතුවෙන්නේ ඇත්තටම දැන් යම් තැනක ਸਰවඥ ධාතුන් වහන්සේලා පිහිටවලා යම් ශක්තියක් ගොඩනගන්නට අවශ්‍ය වෙනකොට තමයි අපිට පැහැදිලිව හඳුනා ගන්නට ඕන වෙන්නේ මේ ਸਰවඥ ධාතුන් වහන්සේලාමද කියලා. එහෙම නැතුව ඇත්තටම අපිට වැඳුම් පිදුම් කිරීම සඳහා අපට ਸਰවඥ ධාතුන් වහන්සේලාද නැද්ද කියලා එහෙම 아무තු පරීක්ෂා කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට පහුගිය සතිවල අපි කතා කළානේ ශාරීරික ධාතුන් වහන්සේට වන්දනා කළත් අපට අඩුවක් නැතුව බුද්ධ පූජාමය කුසලය සිදු කරගෙන ප්‍රතිපත්තියට යොමු වෙන්න පුළුවන්. එතකොට උද්දේශික චෛත්‍යයට පූජා කළා. උද්දේශික චෛත්‍ය කියලා කියන්නේ මොනම ධාතුන් වහන්සේ නමක්වත් ඇත්තේ නැහැ. එහෙමයි. එතකොට ඒක බැටියෙන් හදලා තිබ්බා වුණත් එහෙම නැත්නම් ගඩොලින් ගලින් හදලා තිබ්බා වුණත් සිමෙන්තියෙන් හදලා තිබ්බා වුණත් රණින් රිදීන් හදලා තිබ්බා වුණත් එතන සර්වච ධාතුන් වහන්සේ නමක් නැතුවම අපට බුදුරජාණන් වහන්සේ කියන සංඥාව ඇති කරගෙන වැඳුම් පිදුම් කළාම අර බුද්ධ පූජාමය කුසලයට අඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ ਸਰවඥ ධාතුන් වහන්සේලාමද නැද්ද කියලා සැක සංකා ඇති කරගැනීමේ ලොකු අවශ්‍යතාවයක් නැහැ වන්දනා කිරීම සඳහා. එහෙමයි. බුද සත්කාර කිරීම සඳහා. එතකොට බුද්ධ පූජා පැවැත්වීම, බුදු ගුණ සිහි කිරීම සම්බන්ධව අපිට ඒබඳු අර්බුදයක් අපි මතු කරගන්න ඕන නැහැ. හැබැයි අපිට මේ ਸਰවඥ ධාතුන් වහන්සේලාමද කියලා හඳුනා ගැනීමේ අවශ්‍යතාව සමහර වෙලාවට මතුවෙනවා. දැන් අපිට වන්දනාමාන කිරීමට එය සර්වඥ ධාතුන් වහන්සේ නමක් වුණත් නොවුණත් අපේ සද්ධා සිත මතු කරගෙන වඳිනවා නම් කුසලයට බාධාවක් නැහැ. හැබැයි යම් තැනක යමක් සැබෑවට පිහිටෙව්වහම එතන භෞතිකමය වශයෙන් ගොඩනැගෙන යම් ශක්තියක්. එහෙම. උදාහරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ යම් තැනකට වැඩම කළාම තියෙන ඒ ඒ පරිසරය තුල ඇතිවෙන ඒ ශක්තිය ඒ වෙනස බුදුරජාණන් වහන්සේ නැති තැන ඇති වෙන්නේ නැහැනේ. එහෙමයි. ඒ වගේ ਸਰවඥ ධාතුන් වහන්සේ නමක් වැඩ සිටින තැන ඒ බුද්ධ ශක්තිය හා මුසූණු මේ විශ්ව ධර්මතා තුල ඇති වෙන යම්කිසි ශක්තියක් බලයක් එතන තියෙනවා. එතන විඥානයක් නැහැ. විඥානයක් නැති වුණාට ඒ ද්‍රව්‍යයේහි තියෙන ශක්තිය, ඒ කියන්නේ එතන බුදුරජාණන් වහන්සේගේ සිතින් ස්පර්ශ වුණු ඒ මහා ගුණස්කන්ධය ස්පර්ශ වුණු ඒ මහා අදිෂ්ඨානයන් ස්පර්ශ වුණු ශාරීරික කොටසක් නේ එතන තියෙන්නේ. ඉතින් තවමත් මේ විශ්වය තුළ ඒ බුදුරජාණන් වහන්සේගේ ශක්තිය, ඒ කුසල බලය, ඒ ධර්මතා ක්‍රියාත්මක වෙන නිසා අර සරවච ධාතුන් වහන්සේ නමක් සජීවීව ජීවමානව යම් තැනක පවතිනවා නම් එතන එහෙම නැති තැනකට වඩා විශේෂත්වයක් තියෙනවා. එහෙමයි. ඒතකොට තවත් අපි මේක උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු දැන් සමහරුන්ට කියනවානේ යම් යම් අපල උපද්‍රව වලට මැණික් පළඳින්න, රත්තරන් පළඳින්න, රිදී පළඳින්න ඔහොම කියලා. එතකොට ඒ පැලඳීම නිසා අර බාහිරින් පැමිණෙන යම් යම් විෂම කිරණ ඒවට ආකර්ෂණය කර ගැනීමක්, උරා ගැනීමක් සිද්ධ වෙන්නට ඒක හේතුවක්. එහෙමයි. එතකොට මේ මැණික් කැටේ කයේ ස්පර්ශ වෙනා නැති අවස්ථාවේදී යම් කිරණයක් Tamanට ශරීරයට ගතට සිතට යම් බලපෑමක් ඇති කරනවා නම් අර මණික් ගල නිසා අර රත්තරන් නිසා අර රිදී නිසා ඒව නිසා අර බලපෑම යම් කිසි වෙනසකට ලක් වෙනවා කියන එක අපිට පිළිගන්නට සිද්ධ වෙනවා. ඒක ජ්‍යොතිෂය පිළිගත්තත් නැත්ත් වාස්තු විද්‍යාව පිළිගත්තත් නැත්ත් වෙනත් විද්‍යාවක් පිළිගත්තත් නැත්ත් භෞතික වශයෙන් ඒක නැති වෙලාවට සිද්ධ වෙනවට වඩා තියෙනකොට යමක් වෙනවා කියන එක අපිට පිළිගන්න වෙනවනේ භෞතික වශයෙන්. එතකොට දැන් ඉර පායලා නැති වෙලාවට ලෝකේ ස්වභාවය නෙමෙයි ඉර පෑවුවාම. එතකොට එහෙමනම් ඉරෙන් යම් බලපෑමක් ඇති වෙනවා. හඳ පෑවුව නැති වුනහම තියෙන විදිහ නෙමෙයි හඳ පෑවුවාම එන යම් කිසි බලයක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ යමක් සැබෑවට භෞතික වශයෙන් එතන පවතිනකොට ඒකට අදාළ යම්කිසි ශක්තියක් තියෙනවා. ඉතින් ඒ නිසා යම්කිසි භූමියක බලය එහෙම නැත්නම් සම්බුද්ධ ශාසනය සම්බන්ධව පවතින ඒ ගුණාත්මක බලය ඒ ශක්තිය තහවුරු කිරීම සඳහා අපට සර්වඥ ධාතුන් වහන්සේ නම වැඩම කර ගැනීමම සජීවීව වැඩම කර ගැනීම අපට විශේෂයෙන් වැදගත් වෙනවා. ඉතින් මේ බඳු තැන්වලදී තමයි අපට හරියටම ප්‍රයෝජනවත් වෙන්නේ මේ සර්වඥ ධාතුන් වහන්සේ නමක්ද නැද්ද කියලා පරීක්ෂා කරලා දැනගන්න. එහෙමයි. ඉතින් දැන් ඕවට අද කාලේ හරියට නිකන් අමුතු විදිහේ දේවල් පහුගිය කාලේ හරියට ධාතු ප්‍රදර්ශන තිබුණා එහෙම අපේ මේ මාධ්‍ය ආයතන වලින් පවත්වනවා වෙන වෙන ආයතන වලින් පවත්වනවා ඔය කාලේ හරියට මේ අමුතු වචන සමාජගත දැන් අදටත් ඒවා සමාජයේ පාවිච්චි කරන මේ නිසක ධාතුන් වහන්සේ එතකොට දැන් අනිත් උට අනිත් ඒවා සැක ධාතුන් වහන්සේලා මේවා නිසක ඒ වගේ ඉතින් ඒ වචන වල යම් යම් පටලැවිලිත් ඇති වෙනවා ඉතින් කොහොම වුණත් මේ නිසක ධාතුන් වහන්සේලා කියලා හැම මිනිස්සු විවාහාර කරන්න පෙළඹුණේ මෙන්න මේ කාරණාත් නිසා. ඒ කියන්නේ ධාතුන් වහන්සේලාද නැද්ද කියලා හඳුනා ගැනීමේ යම්කිසි ගැටලුවක් තියෙන නිසා. ඉතින් ඒකට හේතුව තමයි දැන් ඕනම දෙයකට බලවත් ඉල්ලීමක් මතුවෙනකොට ඒ ඉල්ලීමත් එක්කලා ඉල්ලීම වැඩි වෙන්න වැඩි වෙන්න ඒ වගේ දේවල් සමාජගත වෙනවා. එහෙමයි. ඒ කියන්නේ අනුරු ඒ හැඩේ තියෙන ඒ විදිහේ දේවල් සමාජගත වෙනවා එතකොට මේක වළක්වන්නට බෑ ඕනෑම දෙයක් සම්බන්ධව ඒක සිද්ධ වෙන්නට ඉතින් දැන් පූජනීය වස්තුන් පිළිබඳව සමාජය තුළ වැඩි ඉල්ලීමක් ඇති වෙනකොට මහජනතාව ඒවට යම් යම් අනුරූප නිර්මාණය කරන්න උත්සාහ කරනවා. දැන් ඒක අපිට අද කාලේ තවත් පැත්තකින් පේනවානේ. මාර්ගඵලලාභී පුද්ගලයෙක්ගෙන් බණ ඇහුවොත් තමයි නිවන් දකින්න පුළුවන් රහතන් වහන්සේ නමකගෙන් බණ ඇහුවොත් තමයි නිවන් දකින්න පුළුවන් කියන ඒ ආකල්පය සමාජගත වෙනකොට තමහරු තමන් සෝවාන් වෙලා රහත් වෙලා වගේ රඟ දක්වන්න උත්සාහ ඒ ඒ අර වගේ ප්‍රතිරූප නිර්මාණය සමාජය මුලා කරන්නේ. ඉතින් සර්වඥ ධාතුන් වහන්සේලා සම්බන්ධවත් කලින් කලට ওই අර්බුදේ මතුවෙනවා වැඩිපුර ਸਰවඥ ධාතුන් වහන්සේලාට වැඳුම් පිදුම් කරන ගරු බුහුමන් දක්වන පූජා සත්කාර කරන මේ පිළිබඳ ඉල්ලීමක් ඇති වෙනකොට අර වගේ දේවල් නිර්මාණය කරන්න පෙළඹෙනවා. ඉතින් ඔය හේතුව නිසා සමහරු විවිධ අස්ති කොටස්ද ඊළඟට විවිධ ඇට වර්ග, ඒ කියන්නේ ඇට වර්ග කියලා කියන්නේ බීජ වර්ග එහෙම නොයෙක් දේවල් උපායශීලීව අර ධාතුන් වහන්සේලා වගේම හදලා තියලා. එහෙමයි. අවසරයි ප්‍රසාමින් වාසේ. දැන් ඔය බොහෝ අයට තියෙන එකක් තමයි මේ තරම් සර්වඥ ධාතුන් වහන්සේලා <laughs> තියෙනවාද මේ කොහෙන්ද දැන් අතනක් තියෙනවා මෙතනක් තියෙනවා හැමතැනම තියෙන මේවා මේ නිර්මාණය කරපු දේවල්ද මේ වගේ ප්‍රශ්න ගැටලු මතුවෙනවානේ අපේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඇත්තටම එහෙම හිතලා බලනකොට බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ තිබුණු අස්ති කොටස් මෙච්චර ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. එහෙමයි. ඉතින් එහෙම සැක සංකා ඇති වෙන්න පුළුවන්. නමුත් එහෙමයි කියලා අපට 100%ක්ම ඒ හැම ධාතුන් වහන්සේ නමක් පිළිබඳවම සැකකරන එක සුදුසු නැහැ. ඉතින් එහෙම යම්කිසි විචිකිච්ඡාවක් ඇතිවීම අපිට වළක්වන්නත් බෑ. එහෙමයි. අන්න එතනදි තමයි අර નિවරදිවම ධාතුන් වහන්සේලා හඳුනා ගැනීමේ සටහන් මොනවද? ඒකේ උපාය මොකක්ද කියන එක අපිට දැන ගැනීම වැදගත් වෙන්නේ. ඉතින් ඔය සම්බන්ධව අපේ රේරුකානේ මහානායක හාමුදුරුවෝ ධර්ම විනිශ්චයෙහි 16 වෙනි ප්‍රශ්නය සම්බන්ධව කතා කරනවා. මේවා ਸਰවඥ ධාතුන් වහන්සේලාමය කියා නිසකව හැඳිනගත හැකි වන යම්කිසි ප්‍රාතිහාරයක් ඒ ධාතුන් වහන්සේලා කෙරෙහි නැත. සාමාන්‍යයෙන් ධාතුන් වහන්සේලා හැඳිනගත හැක්කේ ප්‍රමාණයෙන් හා පැහැයෙනුත් හැඩහුරු කමිනුත්ය. තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ පසු ලලාට ධාතුවේ දන්ත ධාතු 4ය, අකු ධාතු 2ය යන ධාතුන් වහන්සේලා සත්නම ඒ සැටියටම ඉතිරි වූහ. ශරීරයේ අනෙක් සියලු අස්තියුහු කුඩා ධාතු බවට පත් වූහ. ඒවයින් මහත් වූ ධාතුහු මුම් පියටි පමණ වන්නාහ. මධ්‍යම ධාතුහු කඩසහල් පමණ වන්නාහ. කුඩා ධාතුහු අබෑට පමණ වන්නාහ. ඒවයින් මහා ධාතුහු රන්පැන් රන්වන් පැහැ ඇත්තාහ. මධ්‍යම ධාතුහ මුතු පැහැ ඇත්තාහ කුඩා ධාතුහ සමන් කැකුළු පැහැ ඇත්තාහ සර්වඥ ධාතුය කියන යමක් මුං ඇට පළුවකට වඩා මහත් නම් එය සැබෑ ධාතුවක් නොවන බව දත යුතුය දැන් ඔන්න මෙතනදී අපිට වැටහෙනවා අරවින්ද මහත්මයා දැන් වර්තමානයේ අපිට සමහර තැන්වල මේ සර්වඥ ධාතුන් වහන්සේලාය කියලා පෙන්නන ඒවා තියෙනවා ගම් ලොකු අස්ති කොටස් හැටියට තියෙනවා. එහෙමයි. එතකොට දැන් නායක හඳුරු මෙහිදී කියන්නේ අර මූලික ධාතුන් වහන්සේලා හත් නම ඇරුණහම. ඒ කියන්නේ දන්ත ධාතු හතරයි, අකු ධාතු දෙකයි, ලලාට ධාතුන් වහන්සේ කියන මේ ධාතුන් වහන්සේලා හත් නම පමණයි විශාල වශයෙන් පැවතිය හැක්කේ. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ විශාල වශයෙන් ඉතුරු ඉතිරුනේ ඒ ධාතුන් වහන්සේලා පමණයි. එතකොට අනෙක් ධාතුන් වහන්සේලා කුඩා කුඩා කොටස් වලට බෙදුණා. ඒ ධාතුන් වහන්සේලාගෙන් කුඩා ධාතුන් වහන්සේලාගෙන් ලොකුම ප්‍රමාණයේ ධාතුන් වහන්සේලා මුං පියලි පමණ. එහෙම. ඒතර මුං පියලි ප්‍රමාණයට වඩා විශාල නම් ඒක ਸਰවඥ ධාතුන් වහන්සේ නමක් හැටියට හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒතර ශ්‍රාවක ධාතුන් වහන්සේලා රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා විවිධ ප්‍රමාණයෙන් තියන්නට බැරි කමක් නැහැ. මොකද ඒවා සම්බන්ධව මෙහෙම නියමයක් දක්වලා නැති නිසා. එහෙමයි. එතකොට නායක හඳුර කියන්නේ නිසා සර්වඥ ධාතුන් වහන්සේලා අර බෙදුනේ නැති කැඩුනේ නැති ප්‍රධාන ධාතුන් වහන්සේලා හත් නම හැරුණකොට අවශේෂ ධාතුන් වහන්සේලා අතර මොම්පියලි වලට වැඩි ලොකු ප්‍රමාණයකින් පෙනෙනවා නම් තියෙනවා නම් ඒක සර්වඥ ධාතුන් වහන්සේ නමක් නොවිය හැකි. එහෙමයි. ඊළඟට අබෑටයකට වඩා කුඩා නම් එයත් සර්වඥ ධාතුවක් නොවිය හැකියි. දැන් මේකත් ඉතාම වැදගත්. දැන් අරවින්ද මහත්මයා ගොඩාක් තැන්වල ධාතුන් වහන්සේලා වැඩි අය අදිෂ්ඨානයේ මත වැඩි අය පුද පූජා කරනකොට වැඩි අය කියන ගොඩාක් තැන්වල අර අබෑට වලටත් වඩා කුඩා පුංචි පුංචි දේවල් තියෙනවා. ඉතින් නායක හම්බුර කියන්නේ ඒවත් සර්වඥ ධාතුන් වහන්සේලා වෙන්නට පුළුවන් කමක් නැහැ මේ දක්වන කරුණ වලට අනුව. එහෙමයි. ඊළඟට මුං පියල්ලක් පමණ වෙතත් රන්වන් පැහැ නැතිනම් එයත් ਸਰවඥ ධාතුවක් නොවිය හැකියි. දැන් ප්‍රමාණයෙන් මුං පියල්ලක් ප්‍රමාණය වුණත් ඒ මුං පියලි ප්‍රමාණයේ ධාතුන් වහන්සේලා රන්වන් පැහැයෙන් යුක්තයි කියන බවයි සඳහන්. එතකොට මුං පියලි ප්‍රමාණයෙන් තිබුණා වුණත් රන්වන් පැහැ නැතිනම් ਸਰවඥ ධාතුන් වහන්සේලා නොවිය හැකියි. සහල්ලටයකින් භාගයක් පමණ වෙතත් මුතු පැහැ නැතිනම් එයත් ਸਰවඥ ධාතුවක් නොවිය හැකියි. ඒ කියන්නේ දැන් දෙවන ප්‍රමාණයේ ධාතුන් වහන්සේලා කඩ සහල් ප්‍රමාණය. ඒ කියන්නේ සහලටකින් භාගයක්. එහෙමයි. දැන් සහලටකින් භාගයක් ප්‍රමාණය වුණත් ඒවා මුතු පැහැෙන්නේ නැතිනම් එයත් සර්වඥ ධාතුන් නොවිය හැකියි. ඊළඟට අබෑටයක් පමණ තමයි කුඩාම ධාතුන් වහන්සේලා. ඒතකොට අබෑටයක් පමණ වෙතත් සමන් කැකුළු පහය නැතිනම් එය සර්වඥ ධාතුවක් නොවිය හැකිය. එතකොට කුඩාම ධාතු කොටස් වල පැහැය පෙන්වන්නේ සමන් කැකුළු පැහැෙන්. එතකොට ඒ පැහැෙන් නැතිනම් ඒවත් සර්වඥ ධාතු නොවෙන්න පුළුවන්. ලෝකෙහි ඇති සෑම දෙයකටම සමාන දෙයක් සෑදිය හැකියි. එබැවින් කියන ලද ලකුණු තිබුණත් එපමණකින්ම එය සර්වඥ ධාතුවකයි ස්ථිර වශයෙන් නොපිළිගත හැකියි. එතකොට අපි අර මුලින් කිව්වා වගේ හැමතිස්සෙම යමකට ඉල්ලුම වැඩි වෙනකොට ප්‍රසාදය වැඩි වෙනකොට ඒ වගේ දේවල් කෘතිමව නිර්මාණය කරන්න පෙළඹෙනවා. එහෙමයි. ඒ නිසා මේ කාරණා දැනගත්තාම ඒ කියන්නේ සර්වඥ ධාතුන් වහන්සේලා මේ මේ ප්‍රමාණ වලිනුයි තියෙන්නේ. ඒ ධාතුන් වහන්සේලාගේ පැහැය සටහන මේකයි කියලා මිනිස්සු හඳුනාගත්තාම ඒ අය විසින් ඒවට විවිධ උපාය මාර්ග යොදලා විවිධ ක්‍රමවලට අර හැඩතල අර පාට ඇතුව දේවල් නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රමාණය සහ වර්ණය, හැඩය නිවැරදි වෙච්ච පමණිනුත් ඒවා සර්වඥ ධාතුන් වහන්සේලා කියලා තීරණය ගන්න බෑ. ඉතින් අවසානයේ ගත්තන් පස්සේ මේ සර්වඥ ධාතුන් වහන්සේලායි මේ සර්වඥ ධාතුන් වහන්සේලා නොවේයි කියලා මේ භෞතික මිම්මකින් ඒ කියන්නේ ඒකේ වර්ණය මත හෝ ප්‍රමාණය මත බර මත හැඩය මත කියන අපි මේ භෞතික ඉන්ද්‍රයන්ට ගෝචර වෙන භෞතික උපකරණ වලින් මිනිය හැකි ඒ කවර මිම්මකින්වත් ඒවා දැනලා බලන්න පහසු නැහැ කියන එකයි අවසානයේ මේකෙන් මතු කරන්නේ. එහෙමයි. එතකොට මේ බඳු තැන්වලදී තින් අපිට තියෙන්නේ තමන්ගේ චිත්ත අධිෂ්ඨානෙ එක්කෝ තමන් හිත පහදවාගෙන වැඩ පිදුම් කරන්නට ඕන එහෙම නැත්නම් පාරම්පරික වශයෙන් ස්ථිරවම යම්කිසි පරපුරක් විසින් සංරක්ෂණය කරගෙන ආවයි කියන විශ්වසනීය තැනකින් ධාතුන් වහන්සේලා අපි ලබා ගන්න. ඉතින් එහෙමත් නැත්නම් අර විදිහට දෙවි දේවතාවුන්ගේ මැදිහත් වීමක් මත එහෙම නැත්නම් තමන්ගේ චිත්තාදිෂ්ඨානය මත ඒබඳු ක්‍රමයකින් තමයි තමන්ට ඒවා තහවුරු කරගන්නට සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම නැතිව යම්කිසි විශේෂ මානසික හැකියාවක් තියෙනවා නම් මානසික ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරපු උතුමන්ට ඒවා හැබෑවටම සර්වඥ ධාතුන් වහන්සේලා නැද්ද කියන යම් දැනහැඳීමක් කරගන්නට පුළුවන්. ඉතින් අපි මේ කතා කරන්නේ සාමාන්‍ය ජනතාව ගැන. සාමාන්‍ය ජනතාවට එහෙම හඳුනා ගන්නට තියෙන මේ කියන සටහන් ටික තමයි. ඉතින් ඒ සටහන තිබිච්ච පමණටම ඒවා නිර්දේශ කරන්න පහසු නෑ. ඉතින් අවසානයේ එක්කෝ තියෙන ධාතුන් වහන්සේ ගෞරවයෙන් යුක්තව සර්වජ ධාතුන් වහන්සේ නමක් කියන විශ්වාසයෙන් වැඳුම් පිදුම් කරන්න ඕන. එහෙම නැතුව පරීක්ෂා කරන්න ඕන නම් තමන්ගේ ප්‍රතිපත්තිය මත පිළිතලා යම් යම් අදිෂ්ඨානයන් කරලා බලන්නට පුළුවන්කම තියෙනවා. එහෙම. අපේ ස්වාමීන් දැන් ඔය හුඟක් වෙලාවට ඔය මේ निराගමික කණ්ඩායම් මේ ධාතුන් වහන්සේලා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නේත් ඔය හේතුව නිසා. ඒ මොකද දැන් මේක විනිශ්චය කරගන්නට පහසු නැහැ. ඒ නිසා සමහර දේවල් තියෙනවා ඒවා තර්කයෙන් ඔප්පු කරන්න පහසු නැහැ. දැන් උදාහරණයක් හැටියට මම හිතන්නේ අපි පෙර අවස්ථාවකත් ධර්ම සාකච්ඡාවකදී සිහිපත් කළා අපි හිතමු දැන් මේ කර්මය කර්ම විපාකය කියලා. දැන් ඔය નિરાගමික කණ්ඩායම් ඒගොල්ලෝ කියනවා නෑ ඕකේ මොකක්වත් ඇති දෙයක් නෑ. එහෙමයි. එතකොට දැන් අපි හිතමු අම්මට ගහලා දරුවා ඒ ගහපු අකුසල කර්මයක් එක්කලා සතියක් දෙකක් යනකොට බස් එකෙන් වැටිලා අත කැඩෙනවා. එතකොට දැන් බස් එකෙන් වැටිලා අත කැඩුනහම බැලූ ඕනම කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මේ බස් එකෙන් වැටිච්ච නිසා තමයි අත කැඩුනේ කියලා. එතකොට දැන් මේ අම්මට ගහපු නිසායි මේ බස් එකෙන් වැටලා අත කැඩුනේ කියලා කොහොමද අපි ඔප්පු කරන්නේ? ඔප්පු ඊට පස්සේ අපි හිතමු දැන් කෙනෙකුට මාරක මාරකයක් තියෙනවා. ඒ කියන්නේ අකුසල කර්මයක් මතුවලා මෙතනදී ජීවිතේ හානි වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ කුසල ක්‍රියාව කරන්න. දැන් ඊට පස්සේ මරණයෙන් වළකිනවා. දැන් අපි කොහොමද ඔප්පු කරන්නේ? මොහොත මාරකයක් තිබුණය මේ කුසලය නිසා තමයි දැන් මේ මාරකේ වැළකුණේ කියලා කොහොමද ඔප්පු කරන්නේ? ඉතින් ඕක නොකර හිටියත් ඔහම ජීවිතේ රැකෙන්න තිබුණයි කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. හැබැයි ඒක නොකර හිටියනම් ඇත්තටම රැකෙයිද නැද්ද කියලා අපිට බලන්න විදිහක් නැහැ. එතකොට ඉතින් ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. එහෙමයි. ඉතින් ඒ නිසා මේ කුසලා කුසල කර්මයන් සම්බන්ධ කාරණා මේ විශ්ව ධර්මතා පිළිබඳ කාරණා හැම එකක්ම අපට තර්කයෙන්වත් එහෙම නැත්නම් මේ භෞතික පරීක්ෂණ වලින් තහවුරු කරන්න පහසු දේවල් නෙමෙයි එනිසයි තථාගතයන් වහන්සේ දේශනා කරන මේ දහම අතක්කාවචන. තර්කයෙන්ම පමණක් දිනන්න බෑ, දකින්න බෑ. දැන් ඒකෙන් අදහස් කරන්නේ දහම් කරුණු සම්බන්ධව තර්ක විතර්ක නොකළ යුතුයි කියන එක නෙමෙයි. ඒ කියන්නේ අපි මේ කියන විදිහටම හැම දෙයක්ම පිළිගන්න ඕනේ. එහෙම නෙමෙයි. අපිට තර්කානුකූලව යන්න පුළුවන් දුරක් තියෙනවා. එතනින් එහාට අපේ බුද්ධිය ප්‍රඥාව අවදි කරන්න. ඒ බුද්ධිය ප්‍රඥාව අවදි කරලත් අපිට වටහා ගන්න බැරි එතනින් එහා ප්‍රමාණය අපිට බුදුහාමුදුරුවෝ ගැන ධර්මයේ ගැන සංඝරත්නය ගැන ප්‍රතිපදාව ගැන විශ්වාසයෙන් තමයි එතනින් එහා කොටස අපිට යන්න වෙන්නේ. එතන මූලික වශයෙන් අපිට තර්ක විතර්ක කරලා යන්න පුළුවන්. ඊට පස්සේ ඒකට හසු වෙන්නේ නැති කොටස අපිට බුද්ධියෙන් ප්‍රඥාවෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ අපේ බුද්ධිය අපේ ප්‍රඥාවත් පරිපූර්ණ නැහැනේ. ඒතර එතනිනුත් එහා කොටස අපිට සද්ධාවෙන් තමයි හඳුනාගෙන යන්නේ. ඉතින් දැන් ඔය निराගමික කණ්ඩායම් අර සද්ධාවේ කොටස පිළිගන්නෙත් නැහැ. ඒ වගේම ප්‍රඥාවේ කොටස පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ ඉතින් පිළිගන්නේ අර භෞතික වශයෙන් සම හැංගෙන දැනෙන සහ මේ මේ පංචේන්ද්‍රයන්ට තහවුරු කරන්න පුළුවන් කාරණා පමණයි. ඒක තමයි භෞතිකවාදීන්ගේ පොදු පොදු ස්වභාවය. එහෙමයි. ඉතින් දැන් මහානායක හඳුරු මෙහිදී වැදගත්ම කාරණයක් කියනවා. දැන් මේ වගේ කාරණා පරීක්ෂා කරන්නට කියලා අර භෞතිකවාදී පරීක්ෂාවන් කරන්නට ගිහිල්ලා නිකන් අතපුස්සා ගන්න තිවෙන්නත් පරිස්සම් වෙන්නට ඕන කියන එක. උන්වහන්සේ පැහැදිලි කරනවා බුදුසසුන පිරිහෙන කල්හි මේ ලක්දිව සියලු ਸਰවඥ ධාතුන් වහන්සේලා අනුරාධපුරයේ රුවන්වැලි මහසෑයට එකතු වන බවත් එතනින් සියලුම ධාතුන් වහන්සේලා නාගදීපේ රාජායතන චෛත්‍යයට වැඩම කර ඉන්පසු දඹදිව මහබෝ මැඩට වැඩම කරන බවත් නාගලෝක දිව්‍යලෝක බ්‍රහ්මලෝකයන්හි වැඩ සිටින ධාතුන් වහන්සේලාත් එතනට වැඩම කර සියල්ල එක් වී බුදුරුවක් මැවි දසදහසක් සක්වල පැතිර යන පරිදි බුදුරැස් විහිදුවා නැවත දැවි සියල්ල අතුරුදහන් වන බවත් ධාතු පරිණිර්වාණය සිදුවන තුරු එකම ධාතුන් වහන්සේ නමක්වත් නැති නොවන බවත් සම්පසාදනීය සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. ධාතු පරීක්ෂා කරන ඇතැම්හු ධාතු පරිණිර්වාණය සිදුවන තෙක් සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා නොනැසී පවත්නා බව කියා තිබීම සලකාගෙන ධාතුන් වහන්සේලා ගින්නෙහිලා විමසති. ගින්නට ඔරොත්තු දෙන තවත් වස්තුන් ඇති බැවින් ඒ පරීක්ෂණයෙන්ද ධාතු ගැන ස්ථිර නිගමනයකට බැස ගැනීමට නොපුළුවන්. සමහරු අඬුවලට තද කර ධාතුන් වහන්සේලා විමසති. එබඳු තද කිරීම වලට ඔරොත්තු දෙන තවත් වස්තුන් ඇති බැවින් ඒ පරීක්ෂණද ඊතරම් වැදගත් කොට නොපිළිගත හැකිය. සර්වඥ ධාතුන් වහන්සේ නමක් වුවත් අඬුවකින් තද කිරීමක් හෝ තැලීමක් කළහොත් පොඩිවීමක් නොවනවාය කියා නිශ්චය නොකළ හැකිය. උපක්‍රමයකින් පොඩි කළත් එයින් ධාතුන් වහන්සේ නැති වූයේ නොවේ. ඒ කුඩු ධාතු පරිණිරවාණය තෙක් කොහි හෝ පැවතිය හැකිය. සමහර ධාතුන් වහන්සේලා මල් වලට වඩිති කියති. එය පිළිගත හැක්කේ නොවේ. සර්වඥ ධාතුන් වහන්සේ නමක් වශයෙන් සලකාගෙන තමා වැඳුම් පිදුම් කරන වස්තුව සැබෑ සර්වඥ ධාතුන් වහන්සේ නමක් නොවුවත් ඒ ගෞරවය බුදුන් වහන්සේ උදෙසාම කරන්නක් බැවින් වැඳුම් පිදුම් කිරීමේ පින ඒ තැනැත්තාට අඩුවක් නැතිව ලැබෙනවා ඇත. පරීක්ෂා කරන්නට ගොස් ධාතුන් වහන්සේලාට අගෞරව කිරීමත් නොසුදුසු බව සැලකිය යුතුයි. ඉතින් දැන් ඔය ඒ අර निराගමික කණ්ඩායම් භෞතිකවාදී චින්තනයක් ඇති අය ඒ අය මේ සද්ධාවෙන් පිළිගත යුතු දේ ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු දේ ඒවා පිළිබඳව තරම් තැකීමක් කරන්නේ ඒ අය මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන භෞතිකවාදී ක්‍රියාපටිපාටිය පමණයි පිළිගන්න. ඉතින් ඒ බඳු මතවාදවල එල්බගෙන අර ධාතුන් වහන්සේලා නොසුදුසු විදිහට පරීක්ෂා කරන්න ගියොත් ඒවයි යම් යම් අකුසල් කරගන්නට පුළුවන් කියන බවයි නායක හඳුරු විශේෂයෙන් අවධානය කරන්නේ. අපේ ස්වාමීන් වහන්සේ දැන් යමෙකුට ශ්‍රද්ධාවන්තයෙකුට ධාතුන් වහන්සේ නමක් Taman සමීපේ තියාගෙන වන්දනාමාන කරන්න පුද සත්කාර කරන්න කැමැත්තක් ආශාවක් ඇති වෙන්න පුළුවන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපේ ස්වාමීන් වහන්සේ දැන් තථාගතයන් වහන්සේ කියන්නේ කෙනෙකුට අයිති කෙනෙක් නෙවෙයිනේ මට අයිති කියන්න බෑ. එතකොට තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේත් අයිතිකාරයෙක් නැහැ. ඒක කොහෙන් හරි මම ගත්තට ප්‍රශ්නයක් නැහැ. එහෙම ධාතුන් වහන්සේලාව සොරා ගැනීම පාපයක් නොවෙනවාද? මෙහෙමයි දැන් කවර දෙයක් වුණත් සොර සිතින් ගැනීම සුදුසු නැහැ. එහෙමයි. ඒ මොකද එතන දැන් සොර සිතින් ගැනීමේ හානිය සිද්ධ වෙන්නේ ගන්නා දේ මත නෙමෙයි. එහෙමයි. අපේ සොර සිත මත. එහෙමයි. චේතනා හම්බික්කවේ කම්මං වදාන. ඒ චේතනාව අනුවයි එතන කර්මය සිද්ධ එතකොට අපි ඒ සොරකම් කරන්නේ ධාතුන් වහන්සේ නමක්ද බුදු පිළිමයක්ද ආහාර ටිකක්ද මුදල් ටිකක්ද කියන එක ඒක එතනට අදාළ නැහැ. ඒ සොරකම් කිරීමේ චේතනාව මූලික වෙනවා සහ ඒ සොරකම නිසා කොච්චර හානියක් ලෝකෙට වෙනවද? ඔය කරුණු දෙක මත තමයි අපි කරන කර්මය වඩා බල බරපතල වෙන්නේ. එහෙමයි. එතකොට ධාතුන් වහන්සේ නමක් අපි කාටවත් අයිති නෑ ධාතුන් වහන්සේලා අපටත් අයිති කියන අදහසින් ගන්නවා නම් එතන තද බල විදිහේ හොර හිතක් තියෙනවා කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි ඒ එහෙම ගන්නේ අපි අන්සතු දෙයක් නම් එතන අපි වරදක් කළා වෙනවා. එහෙමයි. එතකොට සැබෑවටම සොරසිතින් අපි ගන්නවා නම් එතනදී අන්සතුද නැද්ද කියන කතාවක් නෑ. අර සොරසිත නිසා අපට අකුසලයක් සිද්ධ වෙනවා. එතකොට දැන් ওই ප්‍රශ්නේ හුඟක් වෙලාවට මතු කරනවා අර ධාතුන් වහන්සේලා බෙදා දීමේදී ද්‍රෝණ බමුණ එක් දලදාවක් සංගවා ගන්න. සංගවා ගත්තන් පස්සේ සක්‍රදේවේන්ද්‍ර ඒක ඒ තිබුණු තැනින් ගන්න. ගන්නවා. එතකොට සක්දෙවිඳුන් එතකොට ද්‍රෝණ බමුණ ඒක සොරසිතින් ගත්තද ඊළඟට සක්‍රදේවේන්ද්‍රයත් එහෙමනම් හොරකමක් නේද කළේ කියන ප්‍රශ්නයක් සමහරව මතු කරනවා. ඇත්තටම සක්‍රදේවේන්ද්‍රයන් කියන්නේ ඒ වෙනකොට සෝවාන් ඵලලාභී කෙනෙක්. ඒතර සෝවාන් වෙච්ච කෙනෙක් මොනම හේතුවක් නිසාවත් පස්පව් සිද්ධ කරන්නේ නැහැ. එහෙමනම් ඇයිද එතන සක්‍රදේවේන්ද්‍රයෝ එබඳු කාර්යයක් කළේ? දැන් මේ ද්‍රෝණ බමුණා මේක අර තෘෂ්ණාව නිසා මෙහෙම සංගවා ගත්තට ඒක ඔහුටත් උචිත නැහැ. ඔහු ඒකෙන් අනර්ථයක් කරගන්නවා. ඒ අනර්ථයෙන් ඔහු වලක්වන්නටත් ඕන. අනිත් එක තමයි ඔහුට මේ දලදා වහන්සේ ගෙනහිල්ලා පෞද්ගලිකව තියාගෙන වැඳුම් පිදුම් කරන්නට අවශ්‍ය පුද සත්කාර කරන්නට සුදුසු පසුබිමක් නැහැ. ඒකට අවශ්‍ය ශක්තිය, පුණ්‍ය බලය, හැකියාව ඒ ටික ඔහුට නැත්තම් ඔහු ඒකෙන් අනතුරක් කරගන්න. එහෙමයි. දැන් සොරසිත ඇති වුණා නම් ඒක සක්‍රදේවේන්ද්‍රයාට නවත්තන්න බෑ. දැන් ද්‍රෝණ බමුණ හොරහිතක් ඇති කරගත්තා නම් ඒකේ හානිය ඔහු කරගන්නවා. හැබැයි එතනින් පස්සේ කරගන්න ටික වරදවා පිළිපැදලා එතකොට ඒ ටික වළක්වන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඔහුට සිද්ධ වෙන අනර්ථය වළක්වන්නට වැඩි දෙනෙකුට වැදුම් පිදුම් කරන්නට සලස්සලා සම්බුද්ධ ශාසනයේ බොහෝ දෙනා පහදවන්නට සුරක්ෂිත කරන්නට කුසල් සිද්ධ කරගන්නට අවස්ථාව සලස්සන්න කියන මෙබඳු පදනමක් මත තමයි සක්‍රදේවේන්ද්‍ර ඒක එතනින් ඉවත් කරන්නේ. ඒ නිසායි අපි අර මුලින්ම සිහිපත් කළේ සොරකම සිද්ධ වෙන්නේ ගන්නෙ මොනවද කියන කාරණේ මත නෙමෙයි අපේ චේතනාව. එතකොට සක්‍රදේවේන්ද්‍ර එතනදී ඒ කාර්ය කරන්නේ සොරකමක් කිරීමේ චේතනාවක් මත නෙමෙයි ඒ පුද්ගලයාට සිදු වෙන්නට යන අනර්ථය වළක්වන්නටත් තව බොහෝ දෙනෙකුට අර්ථයක් සිද්ධ කිරීමේ පදනමක් මත. ඉතින් ඒ නිසා අපට ධාතුන් වහන්සේ නමක් වුණත් හොරකම් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ සම්බන්ධව මහානායක හඳුරු ධර්ම විනිශ්චය 17 වෙනි ප්‍රශ්නයේදී සාකච්ඡා කරනවා. සමහරු වැඳුම් පිදුම් කිරීම පිණිස සොරකමින් වුවද ධාතුන් වහන්සේලා ගැනීම පාපයක් නොවේති සිතති. කුමක් පිණිස කළත් කිනම් අදහසකින් කළත් සොරකම සොරකමයි. පවුනෝන සොරකමක් ඇති බව පිටකත්‍රයේහි හෝ අටුවා ටීකාවල හෝ සඳහන් වී නැත. ධාතුන් වහන්සේලාට වැඳුම් පිදුම් කිරීමේ ආශාව කුසල ඡන්දයේකි. ඒ කුසල ඡන්දය නිසා සිදුවන හැම දෙයක්ම කුසල් නොවේ. සමහර අවස්ථාවලදී කුසලය අකුසලයටත් අකුසලයේ කුසලයටත් පත්වෙවන බැවි. එතකොට දැන් මේක ඉතාම වැදගත් කාරණයක්. දැන් සමහර කුසල් කරන්නට කියලා හිතාගෙන කරන හැමදේම කුසල් කියලා හිතනවා. දැන් පන්සලේ චෛත්‍ය හදන්න කියලා හිතාගෙන අපිට හොරකම් කරන්න පුළුවන් කමක් නැහැ. මව්පියන් පෝෂණය කරන්න කියලා හිතාගෙන අධාර්මික ව්‍යාපාරයකින් ධනය හම්බ කරන්න සුදුසු නෑ. එහෙමයි. එතකොට මං කරන්නේ හොඳ වැඩක් නේ කියලා ඒකෙන් අර කරන පව් කරන අකුසල් කරන අපරාධ සියල්ලක් සමනය වෙන්නේ නෑ. ඒ නිසා ධර්මයේ පැහැදිලි කරන්නේ කුසලය වුණත් අකුසලයට ප්‍රත්‍ය වෙන්න පුළුවන් අකුසලය වුණත් කුසලයට ප්‍රත්‍ය වෙන්නත් පුළුවන්. ඉතින් ඒවා ඊටාම සූක්ෂම කාරණා. ඉතින් ඒ අනුව බැලුවෙන් පස්සේ යහපතක් කිරීමේ අදහසින්වත් අකුසලයක් කිරීම යෝග්‍ය නැහැ. වගේම අකුසල් සිත මුල් කොටගෙන සමහර වෙලාවට අපි ඒ කරන කියන දේවල් ඒවා අපිට කුසලයක් වගේ හැඟෙන්න පුළුවන්, පෙනෙන්න පුළුවන්. අර මනෝභාවයන් වටහා ගැනීමේ හැකියාව නැති නිසා වංචක ධර්ම වශයෙන් අපි ඒවට රැවටෙන්න පුළුවන්. එහෙම. ඒ බඳු තැන් ගැනත් අපි පරිස්සම් වෙන්නට ඕන. ඒ නිසා අපේ චේතනාව මොනම අවස්ථාවකදීවත් සොරකම් කිරීමේ චේතනාවක් තුලින් අපට යහපතක් කුසලයක් ජනිත කරන්නට අවකාශයක් නැහැ. එහෙමයි. ඊටමත් වටිනා දහම් කාරණා කීපයක් අපේ ස්වාමීන් වහන්සේ අපිට විවරණය කරලා දුන්නේ. කාල වේලාව හරස් වීම නිසා අදට අප ඔබගේ නිවසින් සමුගන්නවා. ඉතින් මේ කරපු ධර්ම දානයේ කුසලය අවසරයි අපේ ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේට අනුමෝදන් කරනවා. ඔබ වහන්සේ මේ කරගෙන යන සාසනික සේවාව තව තවත් ශක්තිමත් ආකාරයෙන් සිද්ධ කරගෙන යන්න ඔබ වහන්සේට මේ කුසල කර්මයේ හේතු වාසනා වේවා කියලා. ඒත් එක්කම CSAP සභාපතිතුමා කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාටම අපි මේ පුණ්‍ය කටයුත්ත අනුමෝදන් කරනවා. ඒ වගේම ඔබටත් සමස්තවාසී ලෝක සත්වයාටත් අපි මේ පුණ්‍ය කර්මය අනුමෝදන් කරනවා. Tamanගේ කාරණා කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුවය ලබත්වා කියලා. තෙරුවන් සරණයි.